සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්ම සවනකාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස සබ්බේ සංකාරා අනිච්චාතිී යදා ප්ඥාය පස්සති අතනි බින්දති දුක්කේ සමක්ගෝ විසුද්ධියා. සද්ධබුද්ධ සම්පන්න පිනත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව. අපේ චිත්ත සන්තානයෙන් ඒ ධර්මානුකූල සිතුවිලි නැගිලා එන විදිහට අපේ සන්තානගත වැඩපිළිවෙල සකස් කරන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න දුක් නැති කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් අපි දැඩි අදිෂ්ඨානයකින් දුන අපේ හිත සකස් කරන්න ඕනේ. නිවැරදි සිතුවිලි එන විදිහට හිත සකස් කරන්න ඕනේ. නිවැරදි සිතුවිලි ඇති වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. ඒන්න ඒ සඳහා කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා පින්නත් නේ. හිතේ තියෙන කෙලෙස් ධර්මයන් අඩු වෙලා හිත සුවපත්භාවයට පත් කරගන්න නිකම් පුළුවන්කමක් ඇත්තේ නෑ. දැවෙන, තැවෙන, පිච්චෙන ස්වභාවයෙන් තමයි නැත්තම් හැමදාම ඉඳ වෙන්නේ. මොනතරම් දේවල් මේ ජීවිතේට අපි මොහොතකට හිතන්න ඕනේ. මොනතරම් දේවල් මේ ජීවිතේට ලබා දීලා තියෙනවද කියලා. දැනුත් ඉල්ලනවා එක එකේවා. ඉවරක් නැතුව මේ හිත අපෙන් එක එකේවා ඉල්ලනවා. ඉල්ලන්නේම ඔయిత කලින් ලබා දුන්නේවද නැද්ද? නේද? බලන්ඩ කියලා කියනවා අපේ හිත අපිට බල කරනවා දැක්ක නැත්තන් නිකන් දැවෙනවා පිච්චෙනවා වගේ ගතියක් ඇති කරනවා අහන්ඩ කියලා කියන හවල් දෙවල් අහන්ඩ කියලා කියනවා අහවල් හවල් ආග්‍රහණයන් හවල් හවල් රසයන් විදිට කියනවා රාගාදී කෙස් ධර්මලින් පහස ලබන්ඩ කියලා දැඩි බලපෑමක් හිත ඉල්ලනවා මේ දේවල් මේ දේවල් ලබා දෙන්න කියලා ආදරය ආදී දේවල් වලින් සතුට ඉල්ලනවා ඔය ඉල්ලන්නෙම කලින් දුන්නේවද නැද්ද කලින් ලැබිල තිබ්බ දේවල්ද නැද්ද ඒවම ඉල්ලන්නේ දැන් තව එකසරයක් දුන්න කියලා හරියයිද තව එකසරයක් දුන්න කියලා හරියයිද ආයසරයක් ඉල්ලනවා කොයි වෙලාවහරි. ආ තව සැරයක් දුන්නා කියලා හරියයිද? මේ හිත හරියයිද? නෑ. තව සැරයක් ඉල්ලනවා. ආයසරයක් දුන්නා කියලා හරියයිද? ඔය චුට්ටවත් අපිට තේරුම් ගන්න වැඩම ගන්න. <laughs> නේද? මේ ලෝකයේ තියෙන මේ අතෘප්තිකර ස්වභාවය ඒ චුට්ටවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේම අන්න අර සැපේහි තියෙන අපේ හිතේම අපේ අපි කරගත් වැරද්දක් නෙවෙයි අපේ හිතේම ඇතිවෙච්ච ලොල් බව, ගිජු බව සැපයේ තියෙන ගිජු බව හින්දා ඒ සැපය ලබා ගැනීම සඳහා. සැප ලබා ගැනීම සඳහා කරන උපක්‍රම ගැන මෙනෙහි කර කරන්න මිසක් මේ මොකද වෙලා තියෙන්නේ කියලා මාත්‍රයක්ක මදක් වෙන්නේ. හරිද. සැපේ අතහරින්ට ගොහම අපේ හිත ලෑස්තිද ඒ හරියන්න. ලැබෙන සැපේ අතාරින්ටිකවට ලෑස්ති නෑ. ඉවරක් නැති දුක්කම්බෙන් ඒකින් කියලා පිළිගන්න අපේ හිත. බැරිමතන ඔයගේ ආරංචින දැම මංකිව එක දැන් ආරංචියක්න එක බුදුහාන්දුරුවන්ගේ ආරංචිය ඕක තෘප්තිමත් නෑ කියලා ආරංචි ලැබෙනට අප හිතන්නේ කොමද අද විඳලා හෙට අතාරිනවා නේද? ඔන්න ඔහෙ තව ටික දවසක් ඉන්නවා. මං කවදාහරි අතාරිනවා තමයි. හැබැයි තව ටික දවසක් ඉන්නවා. තව ටික දවසකින් පටන් ගන්නවා වැඩි. තව ටික දවසකින් පටන් ගන්නවා. තව එක සැරයක් විඳලා පටන් ගන්නවා. දෙකක් විඳලා පටන් ගන්නවා. අවුරුද්දකින් පටන් ගන්නවා. එහෙනම් මේ හිතට හොන්දට හොන්දට රිදෙන්න වදින්න ඕන ඕක පටන් ගන්නවා. නේද? එහෙම නැතුව බෑ. ඉතින් ඒකින්ද ඒ වගේ තීරණ තියෙන අපේ මේ හිත මොකද කරන්න ඕනේ? නිවැරදිව ධර්මයේ එක දිගට රැඳෙන්න වැඩපිළිවෙලක් හදන්න වෙනවා. නැත්තම් හැමදාම දුක් විඳින්න ඉන්න වෙන්නේ. දැන් ඔය තියෙන පීඩනය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් නැට ඇති වෙයි කියලා හිතන පීඩනය. මේවා නැතුව බෑ නැතුව බෑ කියලා තියෙන පීඩනය එදාට නැහැ. හරිද? ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් අපිට බලාගන්න පුළුවන් අපේ හිත වෙනස් වෙලා සමහර පීඩන වලින් අත මිදිච්ච හැටි මතක් කරන් අතීතයේදී සමහර වෙලාවට හිටියද නැද්ද අතීතයේදී ඒක දවසක්වත් දකින්නතු මට නම් බෑ කියලා හිටිය කට්ටිය හිටියද නැද නද එහෙමින්වනේ කාලෙකට ඉන්න මට එක දසක්වත් දකින්නතු බෑ කියලා දැන් කොහොමද එයාලා ගැන එයාලා නං හෙමවෙන්නවා දැන් එහෙම ප්‍රශ්නයක් නෑ මොක දෙන සෙලදන්න හිත වෙනසලදන සහලටම හැමදාම කිනවන සමහර කාලට එක දසක්වත් දකින්න ඇතුව ඉන්ට බෑ කියලා හිටපු කට්ටිය ටික කාලයක් ගහ දැක්කහ මගැරලන අපිම මගැරලන නේද ඒ වගේ මේ හිත වෙනස් කරලා බොහෝ දෙවල් කරන්න පුළුවන් ඉතින් ඒ වගේ අරමුණකට අපි ලෑස්තිෙන්ඩුන අපිට මූලිකව තේරෙන්ඩ ඕනෑ මම මට හිත වෙනස් කරන ධර්මතම බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන් ලෝක වෙනස් කරන ධර්මය නෙවෙයි මෙතන දුක් ඇතිවෙන්නේ නැති විදිහට සකස් කරන ධර්මය. ඒ සඳහා පෙළ ගැහෙන ධර්ම දේශනා මාලාවක් තමයි නිවන් මග ධර්ම දේශනා මාලාගෙන හැමදාම කියන අපි ප්‍රායෝගික දේවල් ගැන කතා කරන වැඩිපුර කියලා. ඊය දවසේ සාකච්ඡා කරපු කාරණාවම නැවත මතක් කරන්නයි සූදානම් වෙන්නේ මොකද එක කළ යුතුව තියෙන හින්දා. හරි අපි ඒ භාවනා ක්‍රමයක් ගැන සාකච්ඡා කරා. කුමන භාවනා ක්‍රමයක් ගැනද අනිත්‍ය සංඥාවක් උපදවා ගන්න විදිහ. මොකද ලෝකේම තියෙන ඔක්කෝම දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය අපේ හිතට නැංවෙන්න ඕන අපේ හිතෙන් නැගෙන්න ඕනේ. ඇත්තටම මොකද්ද අනිත්‍යයි කියන්නේ කියලා අපි සාකච්ඡා කරා. මොකද්ද අනිත්‍යයි කියන්නේ? නিত্য නෑ. එක විදිහටම තියෙන්නේ නෑ මේ ලෝකේ. එක විදිහටම තියෙන්නේ වෙනස් වෙනවා කියන එක. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. යද නිච්චන් තන් දුක්ඛං කියලා. එතකොට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දේශනා කරපු එකේ අර්ථය අපි හරියට හොයාගත්තේ නැත්නම් අපිට මේ අනිත්‍ය සංඥාවට ඊ අපි සාකච්ඡා කරපු භාවනාවට බාධා වෙනවා පිටත්. එතකොට ඒ ක්‍රමේ අපි අද ආයෙ සාකච්ඡා කරනවා. ඒ ක්‍රමවේදය ඒක කොහොමද කරන්න කියලා. මොකද මේ දවස්වල අපි කතා කරමින් ඉන්නේ සම්මර්ෂණ ඥානය ඇති කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳවයි. ඉතින් ඒකට සැක හැර තමන් ඉතා උනන්දුවෙන් මේක සත්‍යයක්මයි කියලා මේක ඇත්තක්මයි කියලා සැක නැති වෙන්න ඕනේ. නැත්නම් එච්චර ගැඹුරෙන් මේ තමන්ගේ හිත ඒ පැත්තටම යොමු කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැම තැනකම තියෙන මේ ලෝකයේ තියෙන නිවන හැරෙන්න සිද්ධ වෙන හැම සිද්ධියකම අනිත්‍ය ස්වභාවය තමන්ගේ මනසට වැටහෙන විදිහට වෙන කිසිම තැනක හිත ඇලෙන්නේ නැති වෙන විදිහට සකස් කරගන්න වෙනවද නැද්ද නේද මේ සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව සංකාර උපේක්ෂා ඥානය කියන තැනට පත් වෙනකොට මාර්ග හිත පහළ වෙන්න ආසන්න වෙනකොට මේ හිත උපේක්ෂාවේ වැටෙන්න ඕන සංස්කාරයන් කෙරෙහි හරිද ඉතින් සියලු සංස්කාරයන් කෙරෙහි අතමිදීමේ හැඟීමෙන් වාසය කරන්න ඕන. ප්‍රහාණ සිත හැම්බලේ මේ උපදිනා වූ යම් කෙලෙස් ධර්මයක් තියෙනවනම් ඒ සියල්ල ප්‍රහාණය වෙන්න ඕන කියන හැඟීම හැම නිමේෂයකම තියෙන්න ඕන. දැනට එහෙම නැහැ. දැන්ට එහෙම හිතන්නවත් නෑ මං ආයුදාහරණයක් කියන හිතන්නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න. ආදරයෙන් වැඩියෙන් හම්බෙන්නේ සැපද දුක්ද? ආදරය කියන එක හින්දා වැඩිපුර හම්බෙලා තියෙන සැපද දුක්ද? දුක්. මං කියන එහෙනම් දැන් ඉඳලා ආදරය අයින් කරලා දාන්න කියලා. ඕන වැඩි. ඇත්තටම හිතමොකද කියන්නේ. තව ටිකක් ඔන්න තිබ්බදී කියලා තමයි කියන්නේ. ඒකට ඇතුළෙන්ම කැමැත්තක් නෑ. ඇතුළෙන්ම කැමැත්තක් නෑ. අන්නේ කැමැත්ත නැති හින්දා ඒක තණ්හාවක් ආදරය කියන තණ්හාවක් නේ. තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියලා එකක් තියෙනවා අපේ හිතේ හැදෙන. හරිද ඒක හින්ද මේකින් ගලවගන්න බෑපිට පෙහිත ඉති මේ අපි පරිසම තේරුම් ගණ්ඩෝන තන්හාාව කෙරෙහි තන්හාවත් වෙන අපේ මේ තන්හාවන අයින් වෙලා බෑ නේද තන්හාවයින් කරලා කොහොමද කියලා අහම කිය නොති ඕක වෙන වෙන බාසාාවලින් කියන් ආදරනතු පුළුවන්ය නේද ජීවිතයක් කියලකත් තියෙන හැමුණුත් එම අපි ජීවත්තෙන්ට පෑ හාමුදුරුමනවා කිව නේද ඔය දිර කිය කිය කිය කිය නද ඔක්කෝම ඇතර කල්දාන්නේ ඔන්න ඕවාගෙන් තියෙන සැපය දැනට මේ කාලේ මේ තියෙන තත්ත්වයන් අනුව පංචකාම සම්පත්තියෙන් ලැබෙන සැපය ලොකු සැපයක් විදිහට දැනෙනවා හිත හඳුනගෙන තියෙන ඒක. ඒක හින්දා ඒක අයින් කරන්න මගේ හිත කැමති නෑ. ඒකින්ද හුඟක් දෙනකොට ඕක අයින් කරන්න හම්බෙන්නේ. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා ක්‍රමානුකූලව මේ හිත ගලව ගන්න ඕනේ. හරිද? මේක දේශනාවේ තියෙන කොහොමද වල්ලලියා වගේ කියලා. කැලෙන් අල්ලගත්ත අලියා ගේනවා රජුරවන්ට පුහුණු කරන්න. ඉතින් දන්වැල් වලින් එහෙම බැඳලා තියෙන්නේ. බැඳලා තිබ්බට හිත කොහෙද අලියාගේ? කැලේමයි හිත. හිත තියෙන කැලේමයි. ඒ වගේ අපි පාපේර තියෙන බය හින්දා, ලැජ්ජාව හින්දා, අපායයන්ට වෙයි කියලා ඔය වගේ දේවල් හින්දා අපි පරිස්සමෙන් ඉන්නවා. හැබැයි හිත තියෙන්නේ කොහෙද? බුහුලුවන් තරම් වැරදි කරගන්න පුළුවන් නම් හොඳයි. <laughs> ඒ වගේ තමයි හිත තියෙන්නේ. නේද? තණ්හාව අයින් කරන්න හිත නෑ පින්නත්. ඉතින් ඔන්න ඔය தත්වයන් හින්දා හිමීම් මෙල්ල කරගන්න ඕන එකක් මේක. හරිද? හිමීම් මෙල්ල කරගන්න ඕන කෙලෙස් වලින් අයින් කරගන්න ඕන. ඒකට තමයි අපි හැම තැනකම තියෙන අනිත්‍ය ලක්ෂණය මං කිව්වා. හැම තැනකම තියෙන වෙනස් වෙන ලක්ෂණ අපේ හිතට වැටෙන්න ඕනේ. නැවත නැවත නැවත නැවත සාකච්ඡා කර කර කර කර සාකච්ඡා කරන ඒවා ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ. කොයි හරි කාලයක් එන්න ඕනේ මොන තැන අරමුණු වුණත් ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය මගේ මනසට සංඥාවක් විදිහට එන්න ඕන මොනව තාත්තා මතක් වුණත් සහෝදරයා මතක් වුණත් ඥාතියා මතක් වුණත් ගෙවල් දොරවල් ඉඩම් කඩම් මේ හැම දෙයක්ම ඕනම දෙයක් අවකාලිකව තියෙන දෙයක් කියලා වැඩක් නෑනේ මේක මේකට බැඳීමක් ඇති කරගෙන වැඩක් නෑනේ ආදරයක් මතක් වුණත් මොනම දෙයක් වුණත් හැම එකකම තියෙන වෙනස් වෙන ස්වභාවය හැම නිමේෂයකම Tamanට මතක් වෙන්න ඕනේ. මේක කියනකොට මේ විශ්වාසය ඇති කරවන්න මම මේ ටික ආය ආය මේ කියන්නේ. ඇත්තට එහෙම එහෙම මේ අනිත්‍ය මතක් වෙවි ජීවත් වෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ප්‍රශ්න තියෙන අපිට එහෙම හාමුදුරුවෝ නම් කියයි හාමුදුරුවෝ නම් මොකද ආයේ මේ සිවුරක් දාගෙන හාමුදුරන්ට බැරි අනිත්‍ය මතක් කර කරින්න. අපි කොහොමද ඒක කරන්නේ? ගිහි ජීවිතයක් ගෙවන කෙනෙකුට අනිත්‍ය සංඥාවෙන් ජීවත් වීම බැරි දෙයක්ද? බාධාවක්ද ගිහි ජීවිතේට? එහෙම නොවන එකයි පින්නොන්දි බාධාව තියෙන්නේ. ඇයි රණ්ඩු නැත්තං හැම තැනම. ගිහි ජීවිත හුඟාක් අයගේ සාර්ථක දසාර්ථකද. ගිහි ජීවිතය ගොඩා කටිය ඉන්නේ එපා වෙලාද නැද්ද නද. බොහෝ ස්වාමිවරු භාරයවරු බොහොම කැමැත්තෙන් ජීවිතය ඇතිකරගත්තට වැඩි දෙනෙක් මේ මෙහෙම කියනවා මං හලතියනවා. තරහගිල් හරි කියනවා. සංසාරයවත් එපා. එහම ගේගෙති ළඟට වෙලා ඉන්න හැබැ සංසාරයවත් එපාගෙන වචන එක සරයක් කර කියන. එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. මංකරගත්ත ලොකුම මෝඩකමතමයි මගේ වාහය කියලා කියනවා. හරි එහම එක සරයක් කර කියනවද. එහෙම කීකින් නැති වෙන මොනව කරන්නද? අපි හිතමුකෝ ඕක වෙනුවට වෙන එකක් කරගත්තා කියලා. ඒත් මොකද? ඒත් එහෙම තමයි කියන්න වෙන්නේ. හා ඒකත් වෙනුවට වෙන එකක් කරගත්තා කියන්නකෝ. ඒක මොකද? ඒකටත් එහෙමයි කියන්න වෙන්නේ. ඇයි? හැම හිතකම වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා පින්නත් මේ වෙනස් වෙන සංස්කාරයෙන් පිහිට ගන්න බෑ අපිට. මේ සංස්කාරයෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි ඒවා මට නොකියාම වෙනස් වෙනවා. මට නොකියාම වෙනස් වෙනවා. ඉතින් එන්න ඒ தত্ত্বය තේරුම් අරගන්න අපේ හිත හැම වෙලේම මේ පණිවිඩය අපිට තමන්ගේ හිතෙන් මේ පණිවිඩය තමන්ට එන විදිහට හිත සකස් කරන්න ඕනේ. හැම නිමේෂේ මේක බැරි බැරිද කියලා හිතනවා අපි. මේ බලන්න පින්වත්නි මේක ඇතිවිය යුතු හැඟීමක්. හරිද? ගිනිකූරක් ගහපුහාම මං කියන ඕක විනාඩි පහක් විතර තියාගන්න ගිනි දැල්ල. ගිනිකූර ගහපුහාම අපි නිකංවත් කියනවද හිතෙන්වත් මේක තව චුට්ටකින් නෙමෙනවා කියලා. හිතෙන් කියනවද? වචනේ මං කියන්නේ මේක තව චුට්ටකින් නෙමෙනවා කියලා කියනවද? නෑ. හැබැයි දන්නවද නැද්ද? ආ බලන්න ඒක දන්නවා අපි නේද? තනාග පිණිබිඳ දැක්කහම නිකංවත් හිතෙන් කියනවද මේක කොයි වෙලා වැටේ දන්නේ කියලා නැ කියන්නේ නෑ හිතෙන් කියන්නේ නමුත් දැනෙනවද නැද්දේක ඒක මොන භාසාාවක් කතා කරන කෙනටුනත් දැනනොද නැද නේ ආගේ වගේ තමන්ගේ දරුව දකිනකොට තමන්ගේ ස්වාමයා දකිනකොට භාරයාව දකිනකොට ලෝකේතය නොයෙකුත් වස්තු දකිද්දී අන්න එහෙම දැනීමක් හැඟීමක් ඒක නැති වෙනවා වෙනස් වෙනවා කියලා අන්න එහෙම දැනීමකින් ජීවත් වෙන්න පුළුවන් ඇති වෙන්න ඕනේ. එතකොට බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. දැන් දුක් ඇති වෙන්නේ ඇයි? බලාපොරොත්තු තියෙන හින්දා දැන් දුක් ඇති වෙන්නේ නේද? අර වගේ දන්නවනම් බලාපොරොත්තු ඇති දැන් තව මොහොතකින් නැති වෙන්න පුළුවන්. තව මොහොතකින් මේ තියෙන ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙනම් එහෙනම් බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ හිතේ. එහෙම නොවෙන්ට තියෙන ඉඩ කඩක් තියෙනවා හැම තිබ්බොත් තිබ්බද. නමුත් මට ඒක ගැන විශ්වාස තියලා සැලසුම් කරලා කියන්න පුළුවන්කම නැහැ. හොඳයි. දැන් අපි මේකට මේ වගේ තත්ත්වකට බාධා වෙන දේවල් මොනවද කියලා කතා කරනවා. අනිත් යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කතාවක් අපි අහලා තියෙනවා ධර්මයේ තියෙනවා. ඒක ඇත්ත දන්නේ. ඒක ඇත්ත දන්නේ. මේක මේ මොකද මේ සම්මර්ෂණ ඥානෙ මුළු මුළු ඔක්කොම හැම තැනකම තියෙන සියලු සංස්කාරයන් සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාරයන් දුකයි කියන හේතු නිසා හටගන්න යමක් වේද ඒ සියල්ල දුකයි කියන බුදුරජාණන් වහන්සේ. හරිද? සියලුම සංස්කාරයන් දුකයි කියනවා. එහෙනම් සැප හැදෙන ගතියක් තියෙනවද නැද්ද කියලා බලන්න පොඩ්ඩක්. සමහර දේවල් හින්දා තුවාලයක් වෙලා හොඳට රිදෙනවා. මේ රිදෙන වෙලාවේ ඒ තුවාලේ නිත්‍යව තිබ්බොත් වෙනස් වෙන්නේ නැතුව තිබ්බොත් දුක දිගටම තියෙනවා නේද? තුවාලේ වෙනස් වෙලා ඒක හොඳ වෙන එක සැපද්ද දුකද්ද? තුවාලේ හොඳ වෙන එක දුක් විඳින්න තුවාලේ හොඳ වෙන එක සැපද්ද දුකද්ද? ආ සැප. එහෙනම් තුවාලේ අනිත්‍ය ස්වභාවයේ හින්දා ඒක හොඳ උනේ. එහෙනම් අනිත්‍ය දේ සැපයිද? ඒක නෙන්න. මේ කාර්ය කතාවන්නේ. අනිත්‍ය සැපයි වගේ මට පේන්න බලන්නේ කියලා. නේද ඕක පුදුම පුදුම කතාවක් ඕකර කියන මෙන්න මෙහෙම අපාය ගිය කෙනාට අපාය නිත්‍ය වුණොත් ඒ එහෙම කියනවා හරිද හැබැයි අපාය ගියේ අනිත්‍ය හින්දා කියලා හිතන්න අනි පැත්‍ර හිතන්න අපාය ඉන්න කෙනාට අපාය නිත්‍ය වුණොත් දුක නිත්‍යයි අපාය අනිත්‍ය හින්දා තමයි උඩටාව කියනවා අනිත්‍ය ස්වභාවය හින්දම ගියත් නේද ඒක අපි පැත්තකින් තියමුකෝ කොහොම නමුත් මම මෙහෙම අහනවා මේ ලෝකේ අපිට සැප නැද්ද අන්න තාවකාලික සැප කියලා තියෙන. තාවකාලික හරි සැපනේ. රූප දැකීමෙන්, සද්ද ඇසීමෙන්, ගන්ධ රස ස්පර්ශයන් ලැබීමෙන් සැප තියෙනවා. නේද? අන්න ඒ සැප සැප නෙවෙයිද? හොඳයි. කිරි වීදුරුවකට ගොම බිඳුවක් වැටුනොත් මොනව වෙනවද? ඒකෙන් ඇති වැඩක් නෑ. නේද? ඒ වගේ අපේ හිත පින්වත්නි සමහර වෙලාවට හරි ලොකු සතුටක් ඇතිවෙන වෙලාවල් තියෙනවා. සමහරලාට සැපදුක් මිශ්‍ර වෙලා ඉන්න වෙලාවල් තියෙනවද නැද්ද? නේද? දැන් කෙනෙක් ගැන කියන්නක හොඳ කෙනෙක් ගැන මම සම්පූර්ණයෙන් පැහැදිලා ඉන්න එයාව දැක්කහම් මට මොකක් ඇතිවෙන්නේ පුදුම සතුටක් ඇතිවෙනවා නේද එත ඒ වගේ ඒ වගේම තමයි කෙනෙක් ගැන මට හොඳ දේවලුයි නරක දේවලුයි දෙකම ටිකක් ඇහෙන්ට තියෙනවා එයාව දැක්කහම කොහොමද නික මිශ්‍ර හැඟීමක් ඇතිවෙනවා නේද ඒ ඇතිවෙන හැඟීමේ සතුටයි දුකයි දෙක මිශ්‍ර වෙලා හැදිජාගකැන් අපෝ කියලා අසපුරුසේවත් මතක් වෙන හොඳේවත් මතක් වෙන නේද අපේ හිතේ වගේ නිකන් මිශ්‍ර වෙලා හැදෙන ගතියක් තියෙනවද නැද්ද? සතුටයි දුකයි දෙක මිශ්‍ර වෙලා. ඒක හොඳද? ඒක හොඳ සතුටක්ද එතකොට? නෑ කිරි විදුලට ගොම එකතු වෙලා වගේ නිකන්. නේද? ඒ වගේ මං අහන මේ අතන්ගේ වින්ද සැප මතක් කරන්න පොඩ්ඩක් තමන්ගේ ජීවිතේ වින්ද උපරිම සැපේ මොකද්ද කියලා මතක් කරවුවොත් ඔන්න මොකක් හරි මතක් වෙනවා මගේ මම කැමතිම කෙනාව හම්බෙච්ච දවස මට එයා කෙනෙක් ප්‍රිය කෙනෙක් හම්බෙච්ච දවසක් හරි නැත්තම් මොනවා හරි Tamanට ලොකු දෙයක් ලැබිච්ච දවසක් පින්නත් නේ අපි ගොඩාක් කැමති කෙනෙක්ව අවුරුදු ගානකට පස්සේ හම්බෙන්ඩ අවස්ථාවක් හම්බෙන. දැම්මට තියෙන්නේ සතුට හැඟීමද නැද. හම්බෙනකන් තියෙන්නේ ඉවසිල්ලද නොයසිල්ලද. නොයිවසිල්ල සැපත දුකයිද. දැක්කන්නේ එන්ඩෙම පරක් වෙනකොට පේන්ඩෙම නැත්තං හාහෙනම් එන ඉන්න හම්බෙනකං ඉන්න සැපෙන්ද දුකෙන්ද ආයතන දුක්තියෙනවෙන නැති. දකින මොහොත දක්වාම දුක් මිස්ත්‍රිත සතුටකුත් තිනවානේ ඉතින් අදහ දකිනවනේ අද දකිනවා කියලා සතුටත් තියෙන නමුත් එකත් එක්ක දුක් සහිත නේද ඒත් එක්කම එන්න පරක් වුණන් හෙම කොහොමද ඊළඟට බයක් තියෙනවද නැද්ද තාම හම්බෙලා නෑ අපි දරුවේ රටේ දගෙනවා කියලා හරි අම්ම තාත්තා මෙහ සනි පුද්දුම සන්තෝසකින් ඉන්නවා දැන් මේ ආස්්‍යයානය එන්න පරක්කු මොනහරිලා පරක්කුයි මේක දැන් දැම්මොක තත්වේ බයත් තියෙනවද නැද්ද බයකුත් තියෙනවා නේද සතුටත් එක්ක ළඟා වෙන්ඩ තියෙන දේ නොලැබෙයි කියලා. ලැබෙන්ඩ තියෙන දේ නොලැබෙයි කියලා. නොසන්සුංකමක් බයක් තියෙනවද නැද. ඇයි ලැබෙයි කියලා තිබට නිත්‍ය වසයෙන්ම ලැබේද කියලා කියන්න පුළුවන්කම ඇයි අහස්්‍යානය අනිත්‍ය ස්වභාවය තියෙන එකක්. එක එන්ජිම අනිත්‍ය ස්වභාවයක තියෙන එක. දරුවා ඒක නැගලන දරුවට මගදි හාටටැකයක් හැදෙන පුළුවන් එන ඒ අනිත්‍ය ස්භාවේ තියෙනද. එනම් මගේ ඇස්මානයට පැමිණෙන තුරුමං ඉන්නේ සැප තිබුණාට සැප එක මිශ්‍රවෙච්ච දුකකින්ද නැද්ද. ඇයි මම සැප හොයන්නේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ස්වභාවය තියෙන වස්තුවකින් හින්දා. තේරවාද ඔය කියන ප්‍රශ්න දිකරම තියෙනවද නැද තියෙනවා. දැන් හම්බුණා දැන් හම්බුණා කියන විදිහ හම්බුනහම සැපයිනේ හම්බුනහම සැපයි. ඊතා ලැබි දෙයක් ඊතා හොඳ දෙයක් හම්බෙනවත් එක්කම මොකද්ද තියෙන්නේ? ඒකත් එක්ක පෙරපසු නොවීම අපිට තියෙනවා. පරිසම් කරගන්න ඕනේ, රැක ගන්න ඕනේ කියන හැඟීම තියෙනවද නැද්ද? ළමයා එන්නේ මොන සෙල්ෆෝන් එකක් කරේ තියාගෙන කියලා හිතන්නකෝ. කනේ තියාගෙනම එන්නේ. ඇවිල්ලා අම්මට තාත්තට කතා කරලා ආයෙ කෝල් එකක්, ආයෙ දිග කෝල් එකක්, ආයෙ දිග කෝල් එකක්. දැන් මොකද වෙන්නේ? <laughs> සමහරවල් හුඟක් වෙලා හිතෙන්නේ මොකද්ද? ආවට වැඩිය හොඳයි. හිටිය තැන පස්සේ තුන ආවට වැඩිය හොඳ හිටිය විදිහට හිටිය නං කියලා නේද දැක්ක මොහොතේ ඉතාම කැමති අයව දැක්ක මොහොතේ ඉඳන් තියන්නේ රැක ගණ්ඩෝ නෑ රැක ගණ්ඩෝ නෑ කියලා අදහස හොඳයි වටීන මුදලක් හම්බුණා කියනක ලොකු මුදලක් හම්බුණා සුවිපයක් ඇදුණා කියනක ලොකු ගාණක් හම්බුණා දැන් මොකද හම් හම්බුණා කියලා දැනගත්ත ගමන් ලොකු සතුටක් ඒ සතුටත් එක්ක මොකක්ද තියෙන්නේ කොයි වෙලාවෙ ලැබෙයිද කියලා නොසන්සුන්කමක් තියෙනවා නොලැබී අයිද කියලා බයත් තියෙන දැන් ලබාගත කෙනෙකු ලබාගත වෙලා නම් මොනවද තියෙන්නේ හොරු උසයි දන්නේ නැහැ මේක පරිසම් කරගන්න දැන් ලව ලංකාවම දැනගත්ත මට මෙහෙම වුණා කියලා ඒ වෙලාවෙ නම් පරිසම් කරන්නද නැද්ද ඇයි එහෙම වෙලා තියෙන්නේ මොන දේ මොනවද මේ ලෝකේ සක්විති රජකම හම්බුණත් මැරෙයි කියන බය තියෙනවද නැද්ද ව්‍යාධියටපත් වෙයි කියන බය තියෙනවද නැද්ද ජරාවටපත් වෙයි කියන බය තියෙනවද නැද්ද ඇයි මේ ඔය ඔක්කොම සංස්කාරයන් ඒ සියලු සංස්කාරයන්ගේ තියෙන නිත්‍ය නොවන ලක්ෂණය. නිත්‍ය නොවන ලක්ෂණ. අනිත්‍ය ලක්ෂණය කොතන හරි තියෙනවද? උපදින සැපත් එක්කම හෙවණැල්ල වගේ ඒකත් එක්කම පෙරපසු නොවීම සකස් වෙන දුකක් තියෙනවා. තේරෙනවද? නේද? අන්න ඒක තමයි කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ එකයි. ඔය ටික දැනගත්ත කෙනා මොනව කරයිද? ඔය ටික දැනගත්ත කෙනා හරියට තේරුම් ගත්තොත් මොනව කරයිද? නিত্য සැපක් හොයනවා. එයා මේ ලෝකෙ හරියට තේරුම් ගත්තොත් අනිත්‍ය ලක්ෂණය එයා මේ ලෝකෙ තියෙන දේවල් හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා මේකත් අනිත්‍යයි මේකත් වැඩක් නැහැ මේකත් වැඩක් නැහැ මේකත් වැඩක් නැහැ අන්තිමට පංචකාම සම්පත්තිය අතහැරලා කාමච්ඡන්ද ආදී අතහැරලා ප්‍රථම ධානයට එයාගේ හිත නේද ඒක ලොකු සැපයක් ඒකත් ඒකත් අනිත්‍යද නිට්ටයද ඒකත් අනිත්‍යයි ඔය විදිහට ඔක්කොම අතහැරිලා අන්තිමට මොකද වෙන්නේ එයා වැටෙන්නේ නිවන් දකින්න ඕනේ කියන තැනටයි හරි ඉතින් ඒක හින්දා මෙන්න මේ සංඥාව උපදවා ගන්න හැම දේකම තියෙන නිත්‍ය නොවන ලක්ෂණය හරි ලක්ෂණය අපි පිරික්සන්ඩෝනය අපේ හිතෙන් පණිවිඩයක් එනකං දකින දකින දේ පින්නත්න ධර්මානුකූල මනසිකාරයකට මේ ලෝකය නිවන් දකිින්ට ආශිර්වාදයක් ඇයි කියන්න. අපේ මනස ධර්මානුකූල නැතන් අනිත්‍ය සංඥාව උපදවාගත්ත කෙනෙකුට මේ ලෝක තියන දෙවල් නිවන්දකින් ආශිර්වාදයක් ඇයි දකින දකින තැන තියෙන නිත්‍ය දෙවල් අනිත දෙවල්ද යාට අනිත්‍ය ලක්ෂණයම ප්‍රකටවෙන්ට පටන්ගන්න මතක් වෙන මතක් වෙන දේතුරත් අනිත්‍ය ලක්ෂණය ප්‍රකටෙන්ට පටන්ගන්න ආංගතකොට කියන සම්මර්සන ඥානයක් ඇති වුණා අනිත්‍ය විතරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ලක්ෂණ ත්‍රයම මෙනෙහි කරන්න ඕන. අපි මේ කතා කරමින් ඉන්නේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න විදිය. මේකට අපි හරි අපූරු ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඉතින් මේක මං හිතන්නේ ඊයේ යම් ප්‍රමාණයකට පැහැදිලි වෙන්න ඇති. නමුත් දැන් අපි අදත් ඒක සාකච්ඡා කරනවා. මොකද මේක මේක ඊටම ප්‍රායෝගිකව කළ හැකි දෙයක් හින්දා කරන්නම ඕන හින්දා. කරන්න පුළුවන් හින්දා. සියලු දේ ලෝකයේ නිත්‍යද අනිත්‍යද? ඒක ඇත්ත. නේද? ඒක ඇත්ත. ඒක හින්දා මම මේ ඇත්තන්ට කියනවා අද හවස මේ අයගේ දරුවෙක් හෝ ආදරය කරන කෙනෙක් මැරෙන්ට පුළුවන් මේ අයමකද කිය පුළුවන්ද බයිද ඇයි අමාරෙන් පුළුවන් කිය අමාරයෙන් හරි පුළුවන් කියන නද ඔහු ඒක වෙන්ඩ පුළුවන් දෙයක් නේද එක විය හැකි දෙයක්ද නැද්ද හරි විය හැකි දෙයක් කිව්වට ඇතුළෙන් තියෙන හැකිීම මොකත් නෑක වෙන්න නෑ වෙන්න නෑ වෙන්න නෑමයි කියලා දැඩි අදහත් තිනොද නැද එනකර වචනේ බොරුවක් නෙවෙයි විය හැකි කියලා කිව්වට අපේ බලාපොරොත්තුවත් හැරෙන්නේ ඒ තමයි අපිට හරියට අනිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව ඇති ආගේ ක්‍රමයට හොයාගත් හැකි මට තියෙනවද කියලා හරියට හරි ගිනිගුරක් ගහනවා පොඩි ගිනි දැල්ලක් එනවා මේක මේක තව චුට්ටකින් නිවෙන්ඩ පුළුවන් කියනකොට හිතේ ඇතිවන හැඟීමයි කියන වචනය දෙකම එකද නැද්ද නෑනිවෙන් නෑගේ අදහස කෙන තිනවද තනාග පිණිබිඳත් තියෙනවා මේක තව චුට්ටකින් වැටෙන්ඩ පුළුවන් කියලා කියනකොට අපි කියන වචනයයි හිතේ ඇතිවෙන හැඟීමයි එකයි මගේ දරුවා අද හැන්දෑවේ මැරෙන්ඩ පුළුවන් කියනකොට වචනය නං පුළුවන් හැබැයි දෙක වෙනස් ඔන්න ක්‍රමයට බලාගන්න මගේ අනිත්‍ය සංඥාව කොච්චරද කියලා ඔන්න දෙක එකක් වෙන්න ඕනේ හරි ඒ විදියට හදන්ට නං හැම තැනකම තියෙන අනිත්‍ය අප පිරික්සන්ඩ ඕනේ මේක වැහිලා තියෙන්නේ සන්තති ගණයෙන් වැහිලා තියෙන හරි මේක සමූහ ගණයෙන් වැහිලා තියෙන ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන දේවල් පින්නත්න අපිට රන් රිදී මුතුමැනික් ආදී වසයෙන් පේනවා හරි ඊට පස්සේ ඒවයින් හැදිච්ච මේස පුටු ආදී වසයෙන් පේනවා පුද්ගලය වසයෙන් ආත්ම වසයෙන් පේනවා. ආන් ඒ වගේ දේවල් නැති වෙන තුරු මේ වාගේ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනේ. එතකොට අපිට පහසුවෙන් අනිත්‍ය සංඥාවක් ඇති කරගන්න තියෙන අපි ඒ කතා කරපු ක්‍රමේ ආයසරයක් සාකච්ඡා කරනවා මම. මට ලැබිච්ච දෙයක් හෝ නොලැබිච්ච දෙයක්. ලැබිච්ච දෙයක් හෝ නොලැබිච්ච දෙයක් මේ ලෝකේ තියෙනවනේ ඔන්න ලෝකේ ගොඩක් දෙයක් කරබෙදෙනවා. මට මගේ සන්තක දේවල් සහ මට කියන්නේ මගේ මට අයත් කියලා හිතෙන දේවල් සහ අයත් නැති. අජ්ජත්තං වා බහිද්ධාවා. මට මගෙන් බාහිර දේවල් ඇතුළ දේවල්. දූරේවා සන්තිකේවා දුරවේවා ළඟවේවා. ඒ වගේ ලොකු දේවල් සියුම් දේවල්. මේ වගේ පින්වත්න මොකක් හරි ක්‍රමවේදකින් මේ ලෝකය ගැනම හිතාගෙන සියලු ලෝකය සියලු ලෝකය කියන්නේ මේ ඔක්කොම දේවල් ඔක්කොම කිව්වම හර නේද ඔක්කොම දේවල් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා ඉතින් භාවනාවක් විදිහට කවුරුහරි කෙනෙක් ඉඳගෙන එක තැනක සියලු දේ ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියලා මෙනෙහි කරනවා හරි සියල්ලම කියන අදහසින් හුඟක් අය කියන මේකට අරමුණක් නැහැ කියලා සියල්ලම කියනවා දැන් මාළු අල්ලන්න යන දීවරයා කාව දරමුණු කරන්නේ ගන්න අයව පාරිභෝගිකයව නේද අය වෙන මේ කෙනෙක් නෙවෙයි ජනාධිපතිතුමා ජාතිය අමතනකොට කාව දාරමුණු කරන්නේ ආ ඔක්කොම නේද සමහරයට හුඟා දේවල් නැතුණාම එයා ඇවිල්ලා කියන්නේ මට ඔක්කොම නැති නේද එතකොට එයාගේ අරමුණක් තියෙන ඔක්කොම කියලා. අන්න ඒ වගේ සියල්ල කියලා අරගෙන මොකද කරන්නේ? සියල්ල ඔක්කොම දේවල් කියලා අරගෙන ඔක්කොම මේ ලෝකේ ඔක්කොම කියලා හැම දෙයක්ම මට ලැබිලා තියෙන දෙයක්, නොලැබිලා තියෙන දෙයක්, ඈත තියෙන දෙයක්, දුර තියෙන දෙයක්, ජීවි, අජීවි හැම දෙයක්ම ඕනම දෙයක්. හරිද? ගැන ඕනම දෙයක් කියන අදහසින් ඔක්කෝම ඔක්කොම කියන අදහසින් සබ්බ කියන අදහසින් සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා සියල්ල ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනවා පුළුවන් දොක් කරන්න ඉඳගෙන කරන්න කිව්ව මොනවා වෙයිද අපෝ පුළුවන් නේද හැබැයි මොකද වෙන්නේ හිත හිත එහෙම යනවා මේක පැත්තකින් තියලා හිත එහෙම යනවා. හිත ගිහිල්ලා ඔන්න දරුවන්ගේ පැත්තේ ගිහිල්ලා, ගෙවල් පැත්තේ ගිහිල්ලා, ඉඩම් පැත්තේ ගිහිල්ලා, වාහන පැත්තේ ගිහිල්ලා ඔය කොහරි ගිහින්ද. භාවනා කරන මනසේ ඌව කල්පනා කරගෙන ඉන්නවා දැන් ගිහින්. හොඳයි. එහෙම වුණොත් දැන් මොකද කරන්න ඕන? ඒක දැනගත්ත ගමන් ආය අරමුණට ගන්නවා. ආය අරගෙන ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඊට පස්සේ ආය හිත විසිරෙනවා. ආයසරයක් අරමුණට ගන්නවා. ආයසරයක් කරන් ඇති වෙනවා, වෙනස් වෙනවා නැත. සියලු දේම ඔක්කොම දේවල් ඇති වෙනවා. මට ලැබිලා තියෙන, නොලැබිලා තියෙන ඔක්කොම දේ ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියලා අරමුණු කරමින් ඉන්නවා. දැන් හිත බොහෝ වාරයක් පිට යනවා නේද? මේ පිට යන්නේ වැඩියෙන්ම යන්නේ මොනවටද? වැඩියෙන්ම බැඳීම් තියෙනේවට. කිව්වොත් පිළිගන්නවද ඒක? එහෙම නේද? අපේ හිත වැඩියෙන්ම පිටට යන්නේ වැඩියෙන්ම බැඳීම් තියෙනේවටයි. මම ඊයේත් පැහැදිලි කරා ඒක. අන්න දහවාරයක් හිත දිව්වනං එහෙම එහෙ 15 වාරයක් දිව්වනං දැන් මම කල්පනා කරනවා වැඩියෙන්ම මගේ හිත දිව්වේ කොහෙද? හරිද? මං ආය මේක මතක් කරන මේක ඉතා සාර්ථක ප්‍රතිඵලයකට එන්න පුළුවන් හින්දයි. හරි දැන් මගේ හිත දිව්වේ කොහෙද? මොකද ඊයේ දවසේ මේක නිකන් හරි කවුරු හදා අත්හදා බැලුවා නම් දැන් ගැටලු ටික ආයෙත් ඉඳගත්ත හැකි. Tamanට. එතකොට මගේ හිත දිව්වේ කොහෙද කියලා බලනවා. හිත දිව්වේ වැඩියෙන්ම ගිහිලා තියෙන්නේ පුතා ගැන කියලා හිතන්නකෝ. හරිද? වැඩියෙන්ම කල්පනා කරන ඉඳලා තියෙන්නේ එයා ගැන. ආ එහෙනම් මොකද කරන්නද? අර කමටහන පොඩ්ඩකට එහෙම තියෙද්දී අර වැඩියෙන්ම හිත ගිහිලා තිබ්බ වස්තුව ගන්න. අරගෙන මේ දරුවාගේ ජීවිතය අරගෙන. දන්න දවසේ ඉඳලා සිද්ධලා තින වෙනස් කන්ටික මෙහි කරන්න. යාගේ නාම පරම්පරාව යාගේ රූප පරම්පරාව හරි එකන යාගේ කය කය සම්පූර්ණයෙන් දැන් වෙනස්. සිත වෙනස්. එයාගේ සිතුවිලි ඉස්සර වගෙනේ වෙනස්. තව ඉස්සරහට නොරමකද වෙන්නේ. තව වෙනස් වෙනවා. ඒ විදිහට අතීත වර්තමාන අනාගත වසයෙන් අර තමන්ට වැඩියම බාධා කරපු අර අරමුණට බාධාවෙච්ච යම් ආරම්මණයක් තියන දේ අරගෙන වෙන මෙහි කරන යාගේ අවුරුදු දහය දක්වා කාලේ මෙහෙමයි විස දක්වා කාලෙ මෙහෙමයි තිහ දක්වා කාලෙ මෙහෙමයි හ දෙතොර දැන් දැන් තිහයි ගන්නක අයත හතලිහ වෙනකොට මෙහෙමයි පනාවෙනකොට මෙහෙමයි දීට කලින් මට සම්පූර්ණයෙන්ම නැතිවෙන ඉට පස අවරුදු දහය ගාන මෙහි කරන ඉට පස්සේ අවරුද්ධෙන් අවරුද වෙනස්සෙනවා නේද ඉටවස මාසේ මාසෙත් වෙනස්ද නැද්ද මාසේ මොකද මේ ඉන්නවා මේ වෙනස්ත නැද්ද හොඳට ප්‍රකටවන තුරමහි කරනවා හරිද රූප අරූප දෙක මෙනහි කරන්න ඇත යාගේ අමට ආත්මය කියලමක් දැනන යක්කොම මෙහි කරන්න ඔන්න එතකොට දැන් යාගෙන හොඳට අනිත සංඥාව වැඩිලා දැන් ආයම මගේ වැඩටේනවා මොකක්ද සියලු දේ ඇතිවෙනවා වෙනස් වෙන නැතිවෙන කළ ඔන්න පුතා මතක් වෙනවා දැම් මතක් වෙන මොකක් එකද මතක්කන්නේ මගේ අරමුණට දැන්යා බාධ කරන්න ඇයි එයා මතක්කනකොට මට මොකද මතක් වෙන්නේ අනිත්‍ය මතක් වෙන ගනිත ස්භාවයක් එක්කම මතක් වෙන්නේ එහෙම එකක් තියෙනවා හරිද මම ඔකට කියවිත් උදාහරණේ හැමදාමත් කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ හැම එකකම එක එක හැම එකකම හැමදේම අපිට අරමුණු වෙන්නේ නැහැ හරිද අනුරාධපුරේ ගිහම කොහෙද අරමුණු වෙන්නේ රුවන්වැලිසෑය හරි ජයසිම්මා බෝධි හරි ඇයි බස් නැවතුම් පුළන්නේ නැද්ද අනුරාධපුරේ ඇයි අරමුණු වෙන්නේ නැත්තේ ඒක අපි ආශ්‍රය කරලා නැහැ වැඩිය නේද බස් නැවතුම් පුළේ අපිට කඩයක් තිබ්බනම් එහෙම <laughs> අනුරාධපුරේ කියනකොට කොහෙද මතක් වෙන්නේ? කඩේ මතක් වෙන්නේ ඔය කිව්වට. ඒ අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන හින්දා. ඒතකොට අපි දරුවාගේ වැඩි ආශ්‍රය කරලා තියෙන්නේ අනිත්‍ය ලක්ෂණ නෙවෙයි. අන්න දැන් මම මොකද කියන්නේ? යා වෙනම අරගෙන එයාගේ අනිත්‍ය ලක්ෂණ ආශ්‍රය කර දැම්මං අරමුණට යන්න යනකොට අරක ඒකෙන් මට බාධාවක් කියන්නේ නෑ ඒ විදිහට ඊළඟට බලනවා තවත් බාධා කරන දේවල් තියෙනවා සමහරට මගේ වාහනයක් වෙන්න පුළුවන් ඉඩමක් වෙන්න පුළුවන් නඩුවක් වෙන්න පුළුවන් හරි තරහ වෙච්ච සිද්ධියක් වෙන්න පුළුවන් ඔබ තමයි මතක් වෙන්න භාවනා කරන්න ගියා නේද අන්න ඒ සියල්ලේම තියෙන අනිත්‍ය ලක්ෂණය ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා හරි අනිත්‍ය වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර අර ගොඩටම ආයසරයක් එනවා ඇවිල්ලා දැන් දැන් මොකද කරන්නේ සියලු දේ අනිත්‍යයි කියලා සියලු දේ සියල්ලම වෙනස් වෙනවා නැති වෙනවා සියල්ලම වෙනස් වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරනකොට දැන් කාලයක් මේක ප්‍රගුණ කරොත් මොනවා වෙයිද බාහිරින් එන හැම අරමුණකම එයාට ප්‍රකට වෙන්නේ මොකද්ද අනිත්‍ය ලක්ෂණයමයි එහෙම වුණොත් එයා ඒක අරමුණක නවතිනවද නැද්ද නවතිනවද නැද්ද මං කියන හින්දාද කියන්නේ ඔය බලන්නකෝ දැන් මං කියන හින්දාද කියන්නේ අහෝ නැල්ලු ඉතින් මන්නේ දැන් කිව්වේ නේද? ඒ වුණාට ආයෙ මං අහනවා. මං කියන හින්දාද කියන්නේ? හරි උත්තරේ තමයි නෑ. ඇයි නෑ කියවෙන්නේ? ඒක තර්ක කරන්න දෙයක් නෑ. ඒක අපේ හිතේ ස්වභාවය මෙහෙම කරොත් මෙහෙම වෙනවාමයි වෙනවාමයි නේද? එහෙනම් අනිත්‍ය ලක්ෂණය අපිට පුරුදු කරන්න පුළුවන් දෙයිද? අනිත්‍ය සංඥාව හුරු කරන්න පුළුවන් දෙයිද? ඒක නෙන්න. ඇයි නේ කරුවේ? නේද? මේක කරන්න පුළුවන් දෙයක්. හැම නිමේෂයකම තමන්ට අනිත්‍ය මෙනෙහි වෙන විදිහට සකස් කරන්න පුළුවන් මේ මනස මේ මනස හදන්න ඕනේ මේක පටිච්චසමුප්පන්නයි අනිත්‍ය සංඥාව නේද හේතු අනුව සකස් වෙන දෙයක්ද නැද්ද හේතු අනුව සකස් වෙන දෙයක් එහෙනම් හේතු නැතුව ඒක සකස් වෙන්නෙම නැහැ Tamanට අනිත්‍ය ලක්ෂණ ওই විදිහට ප්‍රකට කරගත්තොත් මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම ධර්මයේ ඉහළ තැනකට තමන්ගේ මානසිකාරය ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි සැහැල්ලු ජීවිතයක් කරගෙන යන්න පුළුවන් ඇයි බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ අපිට හද හැම දෙයක් පිළිබඳ මෙයා දන්නවා මේක තේරුමක් නෑ කියලා. භාවනා කරන්න ගිහමම ඊයත් මතක් කර භාවනා කරන්න ගිහම වැඩියෙන් මතක් වෙන්නේ රාගාදී කෙලෙස් ධර්මයක් නම්. ඒකේ කොහොමද අනිත්‍ය බලන්නේ? මොනවද මට එකකින් ලැබෙන්නේ? මට එකකින් ලැබෙන්නේ සැප වේදනාවක් නේද? ඒක නිත්‍යද? ඒක වෙනස් වෙන්නේ නැතුව තියනවද? කොච්චර දෝ මහන්සිලා මහන්සිලා බොරු කියලා නේද? අනුන්ගේ ඇස්වලට වැලි ගහලා ඔක්කොම කරලා මේ ලබා ගන්න සැප වේදනාව එක ක්ෂණයක නැති වෙලා යනවා. එකසනයක නැතිලා යනවා. එහෙනම් ඒ එන්න ඒ වගේ තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරපුවම ඒ වගේ හිත ඇලෙන්නේ ඇලෙන්නේ නැතුව යනවා පින්නත්නේ. ඇලෙන්නේ නැතුව මොකද වෙන්නේ? ඔන්න ක්‍රමානුකූලව Tamanට මේ ලෝකේ තියෙන හැම දෙයක් ගැනම අනිත්‍ය සංඥාවෙන් වාසය කරන්න පුළුවන්. Tamanගේ ළඟ තියෙන දේවල් ඉතින් මේකෙදී රූප විතරක් නෙමෙයි පින්නත්නේ වේදනාවල්, සංඥාවල්, ආදරය ආදී සංස්කාරයන් ඒ වගේම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ ආදී විඥානය. ඇති හැම විඥානයක්ම ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා. ඇතින් මෙන්න මේ වගේ මෙතන රේතු හින්දා සකස් වෙන යමක් තියෙනවා දේ සියල්ලේම ඇතිවීම වෙනස්වීම නැතිවීම ඔය විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර එක කාලයක් යනකොට අපිට පුළුවන් වෙනවා ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියන වචන තුන වෙනුවට හැඟීමක් උපදවා ගන්න. ඒක ඉපදෙනවා පින්නත්නි. හරිද? එහෙ ඒ කියන්නේ වෙනස් වෙනවා කියන හැඟීම. නැති වෙනවා කියන හැඟීම. යම් වෙනස් වෙන වේගෙන් වෙනස් වෙන දෙයක් දැකලා අපි හැම වෙලේම හිතෙන් වචනෙන් වෙනස් වෙනවා කියලා කියනවාද නැත්නම් දැනෙනවද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ගිනි කූර නිමනවා කියලා දැනෙනවා. කවදාකවත් අපි හිතෙන්වත් කියලා නැහැ. ඔය ගිනි කූර තව චුට්ටකින් නිමනවා කියලා. හිතෙන් කියලා නැහැ නමුත් දන්නවා. අන්න ඒ වගේ අනිත්‍ය හැඟීම අපේ තුල ජනිත වෙන්න ඕනේ. හරිද? අන්න ඒ හැඟීම ජනිත වුණාද අන්න ඒ තැනත්තාට මොනවා හරි දෙයක් දකිනකොට අහනකොට විඳිනකොට අන්නේ හැඟීම ඉක්මනට ඉස්මතු වෙලා ඉස්මතු වෙලා එනවා. හරි. ඔය විදිහට අපේ තියෙන ওই විදිහට මම අපි හෙට තව ඉදිරියේ ධර්ම දේශනාව දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය ගැන තව සාකච්ඡා කරමු. මේ වගේ ඒ ලක්ෂණවල ඒ ලක්ෂණ අපි ප්‍රකට කරගත්තොත් පින්වත්නි, ඔන්න අපිට පුළුවන් වෙනවා සම්මර්සන ඥානය ඇති කරගන්න. සම්බස්සන ඥානය ඇති කරගත්තහම අපිට පුළුවන් ඕක තුළින් ඇතිවීම නැතිවීම නාම පරම්පරාවේ රූප පරම්පරාවේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. ඇතිවෙනවා නැතිවෙන හැම සිතක්ම ඇතිවෙනවා නැතිවෙන හැම වේදනාවක්ම ඇතිවෙනවා නැතිවෙනවා හැම හැඟීමක්ම ඇතිවෙනවා නැතිවෙන හැම හඳුනා ගැනීමක්ම ඇතිවෙනවා නැතිවෙන හැම රූපයක්ම ඇතිවෙනවා නැතිවෙනවා. එතකොට අන්න ඒ ඇතිවීම නැතිවීම ප්‍රකට කර ගත්තද යම්කිසි කෙනෙකුට අන්න එතකොට ඒකට කියනවා උද්‍යව්‍ය ඥානය ඇති වුණා කියලා. ඒකට කියනවා උද්‍යව්‍ය ඥානය ඇති වුණා කියලා. ඔන්න ඔය උද්‍යව්‍ය ඥානය බලවත් වෙනකොට ඒක මෝරනකොට තව හොඳට අන්න එතකොට කියනවා මග්ගා මග්ග ඥාන විසුද්ධියට ආවා කියලා. මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියට පැමිණුණා කියලා. මාර්ගය අමාර්ගය දන්න தත්වයට. මේකයි මාර්ගය මේකයි අමාර්ගය කියලා දන්න தත්වයට. අන්නේ කාලේ වෙනකොට තමයි භාවනා යෝගියාට ආලෝක ප්‍රීති පස්සද්දී සුක ශ්‍රද්ධාව ලොකූ ප්‍රඥාවක් තියනවගේ දැනෙන වගේ භාවනාව පක්ලේසියන් පහලවෙන අංගේ පක්ලේසියන් ගැනත් අපි තව ඉදිරියේදී සාකච්ඡා කරනවා හරි දැන්ගතකොට ඔන්න විදිට අනිත්‍ය ලක්ෂණ උපදවාගන්න කවරුත් දක්ෂ වෙන්න ඕන හරි හෙටදවස අපි උපරිම උත්සාහ කරමු දුක්ඛ ලක්ෂණය ගැන සාකච්ඡා කරගන්න. එතකොට දුක්ඛ ලක්ෂණය සංස්කාරයන්ගේ වෙනස් වීම හින්දා ඇති වෙන මේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව ඒ වගේ ලොකු හැඟීමක් උපදවා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒ වගේ මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැති බව කියන අනාත්ම ලක්ෂණය. මේ මේ ලක්ෂණත්‍රය එක තුනහම පින්නත්න පිට අපිට මේ සංස්කාරය පිළිබඳ දැඩි කලකිරීම් සහගත ඔතනින් හාට තියෙන ඥානයන් උපදවාගන්නඩ පුළන් බංගානු පස්සනාවාදී ඥානයන් උපදවාගන්න පුළුවන් ති මේක ඉදිරියට යන්ඩ පුළුවන් ගමනක්. තමන්ගේ සිත මේ කෙලෙස්වලින් අයින් කරගන්න පුළුවන් පීඩිත කෙලෙස්වලින් අයින් වෙලා හිත සාන්ත කරගන්න පුළුවන් හද හැබලේම ඉල්ලනවන අපේ හිත ආංගේ ඉල්ලන්නේ නැති තත්ත්වයකට හිත පත් කරගන්න පුළුවන් මත්පැන් වීදුරුවකට පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නනම් ඒක දැක්කහම යාට හරි අමාරුයි. වතුර වීදුරුවක් දැක්කට අමාරු නෑනේ. මත්පැන් වීදුරුව දැක්කහම වතුර වීදුරුව දැක්කා වගේ නම් ආ ප්‍රශ්නයක් නෑ. නේද ප්‍රශ්නේ ඉවරයි එතනින්. එහෙනම් අන්න ඒ වගේ අපේ හිත වෙනස් කරගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් හැමදාම දුක් විඳින්න ඉන්න වෙනවා. ඒකින්ද අද දවසෙත් අපි මේ ධර්මදානම පුුණ්‍ය කර්මයට සහ සම්බන්ධච්ච හැම කෙනාම තමන්ගේ බාහබලය යොදර හරිහම්ප කරගත්ත ධනවේ පැදන් කරලා ධර්ම දානමය පුුණ්‍ය කර්මයක් සිද්ධ කරා තමනුත් ධර්මය ශ්‍රවණය කරලා අන්නයට ධර්මය ශ්‍රවණය කරන්න ලබාදිනවා කියලා අන්න ඒකෙහි කරුණාව මෛත්‍රීන් කටයුතු කරපු මේ ඇත්තන්ට ඒ ධර්මදානම පුුණ්‍ය කර්මයම තමන්ගේ යහපත සඳහාම තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ නිවන සඳහාම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරන. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු ශාසනං චිරංරක්කංක්තේ සනං චිරාන්රක්කං තුමන් පරංතිී.